දේශිකානන් වහන්සේ මහව ගණයාය විහාරවාසීව වැඩවිසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මාහෝ සුමේධ ස්වාමීන් වහන්සේ තුන්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. බුද්ධං සරණං Krishna සංඝා චේතනාවයි යතේ අංග පපන උපමාවෙන් වදාළ අවවාදේ අතුලක් ධර්මයේයි තපසූපම සූත්‍රාන් ධර්ම දේශනාව කියන්නේ දින අපභාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා පිළිසක් ප්‍රකාශ කළා කරුණ කරුණ හාමුදුරන් වහන්සේ සම්බන්ධ වූනේ කරුණ හාමුදුරන් වහන්සේ ගැන උන්වහන්සේගේ හිතවත් පිළිසකට දන්නා කියලා උන්වහන්සේ තරහ ගත්තා යම් යම් වචන වලින් දන්නා එතෙන්දි බුදු පියාණන් වහන්සේ ළඟට කඳවල ඇහුවා මෝලිය පග්ුණේ මේ කාරණේ හැබැයි දෙහිමයි ස්වාමීනි මෝලිය පග්ුණේ යම් කිසි කෙනෙක් තමන්ගේ හිතවත් කෙනෙකුට බැන්නොත් මොකද තමසේ හිතන්න ඕන නචේව මේ කිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡා විස්සාමි හිතාං කම්පීච විහෙවිස්සාමි මෙත්ත චිත්තෝ න දෝසං කරෝ අපි මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් මේ බණ අහන පිරිසට හිතෙන්න පුළුවන් මේ බණ වදාළේ මෝලිය පතුන කියන ස්වාමීන් වහන්සේට නේද? අපිට නෙවෙයි කියලා හිතන්න එපා. යම් ලෙඩකට දෙයක් හදුවා නම් ඒ ලෙඩේ තියෙන කාටත් ඒ දෙයට හොඳයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භික්ෂු භික්ෂුණී පාසක උපාසිකා කියන සිවණක් පිළිසෙතමයි දැන් බුදු පියාණන් වහන්සේ අවවාද කරන මෝලිය පග්ුණය යම් කිසි කෙනෙක් තමන් හිතවත් කිරිසකට බැන්නා කියලා මං තමන් මෙහෙම හිතන්න ඕන හැම වෙලාවකට තමන් හිතවත් කිරිසකට බැන්නා කියලා හිත වෙනස් කරගන්න එපා. ඒ වෙලාවට මේ මෙහෙම පිළිපදින්න ඕනේ. නචේව මේ චිත්තං විපරිණතං භවිෂ්‍යති මගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ කාරණේ මොකද ආසා කෝප දෙක දැන් මෙතන උපදිනවා මගේ හිතවත් පිරිස කියලා ආසාව උපදිනවා මගේ හිතවත් පිරිසට දැන්නා කියලා දැන්න අය ගැන තරහ එනවා මේ දෙකෙන් උනේ මොකද වටිනා මැනිකක් සුදු කළා වාගේ අපේ හොඳ හිත ඒ වෙලාවට පන්දු වෙලා යනවා ඒ මොකද ආසාකෝප දෙකෙන් හිත වෙනස් කරගන්නේ නැහැ මං කියලා හිතන්න ඕනේ. ඒ මොකද කාරණය මේ ශරීර කූඩු අහක දාන කුණ අහක දාන කුණයි නැති වෙලා යන හිතයි මේ ශරීර කූඩුව මරණයෙන් පස්සේ අහක දාන කුණක් මේ දෙතිස් කුණ ගොඩටයි ඒ දැන්නේ මගේ හිතවතෙකුට නෙවෙයි දෙතිස් කුණ ගොඩටයි ඒ දැන්නේ නැති වෙලා යන හිතයි අහක දාන කුණයි දෙක මරණව ගෙනියන්නේ නැහැ ඒ නිසා අහක දාන කුණකටයි ඒ දැන්නේ ඒ නිසා ඒ බැනපු එක්කෙනා ගැන තරහ ගන්න තරහ උපදවලා හිත වෙනස් කරගන්න එපා සමාධි හිතවතුන් කියලා ඒ අත්තු ගැන ආශාව උපදවලා හිත වෙනස් කරගන්න එපා. එහෙම වෙලාවට හිතන්න ඕනේ. මේ නැති වෙලා යන හිතයි හකදාන කුණකටයි ඒ බැන්නේ ආසාවකවන්න කෙනෙක් නෑ බැනපු කෙනෙක් නෑ දැන්නේ දේශ හිතයි කෙලෙස් හිතයි ඒ හිත කියන්නේ අල්ලන්න බෑ බලන්න බෑ පේන දෙයක් නෙමෙයි නොපේන දෙයක් ගැන තරහ ගන්න එක නුවණකමක් නෙමෙයි ඒ නිසා මම තරහක් අරගෙන හිත වෙනස් කරගන්නේ නෑ තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ. ආසාවෙන් මං හිත වෙනස් කරගන්නේ නැහැ. මුලින් තිබිච්ච හොඳ හිතෝන් මම තියාගන්නේ කියලා අනුගුණේම කල්පනා කරන්න ඕනේ. නපාතිකං වාචං නිච්ඡාදස්සාමි මං බනින්නෙත් නැහැ. ඒ මොකද පංසා භික්කවේ වාචා ආචේ විතා භාවිතා නිරේ සංවත්තනිකෝ ඒත්මේ තිත්‍යඥාන යෝනි සංවත්තනිකෝ පෙත්ති විසේ සංවත්තනිකෝ යන්නේ දේශනා කර වදාලා අනුන්ට දැන්නාම නිරේ උපදිනා තිරිසන් ආකාරයෙන් උපදිනවා പ്രേත ආකාරයෙන් උපදිනවා උදාහරණයක් වශයෙන් දිනක් බුදුරජාණන් වහන්සේ වන්නකොට ධනක මොග්ගල්ලා මහා කච්චන් ධාතන් වහන්සේ දැකලා දැන්නා එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ දැනීම ඔබට කුසලයක් සමාව ගනි මම සමාව ගන්නෙ නෑ කියලා බොහොම මාන්නාධික බ්‍රාහ්මණයෙක් සමාව ගත්තේ නෑ මරණයෙන් පස්සේ වඳුරෙක් වෙලා උපන් ආනන්ද පංච වචන කුසලයේ ඉදං ආත්මේ උපන්නා. දිනක් රහතනමක් වින්ධ්‍ය වණියට වැඩිය වෙලාවේ එක්තරා විමානවාදී දිව්‍ය පුත්‍රයෙක් උන්වහන්සේ වැඩමවාගෙන විමානයට ගියා. වැඩලා ඉන්නකොට එක්තරා ප්‍රේතයක් ඇවිල්ලා කෑම ඉල්ලුවා. මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය භෝජන දුන්නා. දීපු හැටියේ මල මුත්‍ර ලේ හැරල බවට පත් වුණා. දැන් අර ප්‍රේතිය ලේහන මල මුත්‍ර ගොඩක් අනුභව කරනවා. මේක දැකලා හංගා රහතන් වහන්සේ මොකද අපගේ පුත්‍රයා අර කාරණේ ස්වාමීන් වහන්සේ ගිය ආත්මේ මගේ භාර්යාව. මම දන් දුන්නා. මම දන් දෙනේවාට භාග්‍යා විරුද්ධ වුණා. මට බැන්නා උඹ ඔය දෙනේවා මට ලේ හැරෙන්න මනමුත්‍ර වෙන්න ඕනේ කියලා. මේ භාග්‍යාව ශ්‍රද්ධා නැහැ ස්වාමීනි. දන් දෙන්න ප්‍රිය නැහැ. මට බැන්නා කම්ස වචනියු බැන්නා. ඒ බැනපු අකුසලයෙන් ආන් ඒ පින්වතේ ස්වාමීනි ප්‍රේතියක් වෙලා මේ වනේ උපන්නා. මම ඒ වාසු කිපෙන්ද කියන්නේ යම් කිසි කෙනෙක් වරදක් කළා නම් වරද කළොත් විපාක යම් කිසි කෙනෙක් වහ කෑවා නම් වාකාත් වෙච්චනාට විපාක ඒ නිසා මම බනින්ද යන්නේ නැහැ දරුවන් දෙන්න යන්නේ නැහැ මට වැඩක් නැහැ මම මුලින් කරගන්න ඕනේ මේව හැමදාම තියාගන්න බෑ මරණයෙන් පස්සේ මල කනවත් මට අයිති වෙන්නේ නැහැ පින්පව් දෙක විතරයි මට අයිති වෙන්නේ ස්වාමීනි මම ඉවසාගෙන මම පින් කරලා මේ දෙවියෙක් වෙලා උපන්නා කියා අර කාරණිය ප්‍රකාශ කළා. ආනර ප්‍රේතී බුදුරජාණන් වහන්සේ වදාළේ මනස වචනේ ප්‍රේත ලෝකේ උපදින ආනර ප්‍රේත ලෝකේ උපන්නා. ඒ නිසා අද්දුලේ ඔබ කල්පනාවට ගන්න ඕන යම් කිසි කෙනෙක් බඳකොට මම බඳින්නේ නැහැ කියලා හිතන්න ඕනේ. කාරණේ මොකද ඒක Tamanට දුක් පිණිස සහිත පිණිස පවතිනවා. කියලා තමන් හිතන්න ඕනේ. හිතාන් සම්පීත විහෙරිස්සාමි මම කරුණාව උපදවා ගන්න ඕනේ. මම කාටවත් දුකක් දෙන්නෙත් නෑ. අනුන්ගේ දුක් ඉවත් කරලා ඒ අත්ෝ දුක් නැත්තු වෙත්වා කියලා මම කරුණාව උපදවා ගන්න ඕනේ. නැනි කිල්ලමක නැනිකක් වාගේ කරුණා চৈতසිකේ අපේ හිතේ පවතිනවා. ඒක මතු කර ගන්න ඕනේ. ඉනති කරගන්න හොඳද ආවලා ගන්නා කියලා අනුන්ගේ බැරි හිතන්න හිතන්ද කරුණාව නැති වෙනවා දේශේ වැඩෙනවා ඒ නිසා තමන් හිතන්න ඕනේ පග්ුණය මේ ඒ බැනපු දේවල් හිතන්න යන්න එපා වැඩක් නෑ කාරණේ අපි මේ මරණය කරා ගමන් කරනවා නැවතීමක් නෑ අතිවාදී වෙලා හිටියත් කතා කර කර හිටියත් මරණය වෙතයි මේ ගමන් කරන්නේ. ඒ නිසා ඒ මරණයෙන් පස්සේ සැප දුක් ලැබෙන්නේ පින්පව් දෙක අනුවයි. ඒ නිසා සැප ලබන්න හොඳ හිත් උපදවන්න ඕනේ. ඉතින් කර්මුණේ කල්පනා කරන්න ඕනේ. මේ තනත්තා අනාගත භාව දර්ශන පදත්තාන කරුණා අසරණයි යම් කිසි කෙනෙක් දන්නා නම් එයාගේ හිත යා නැති කරගත්තා සබ්බේ සම්පි පත්තු කම්මතා ඡන්දු ආදී එතකොට මේ ධර්ම විහාර ධර්ම වලට පත්තු කම්මතා ඡන්දේ කියන්නේ කරුණාව උපදවා ගන්න කැමැත්ත මම කරුණාවන්තයෙක් වෙන්න ඕන මගේ సంతානේ මම කරුණාව උපදවා ගන්න ඕන අනන්ත සැපදෙන හිත මං උපදවා ගන්න ඕන කියන එක තමයි මේකේ ප්‍රධාන කාරණා ඕනෑකම තියනවා නම් ඕනෑකම හදාගත්තා නම් ඒ ගුණේ දියුණු කරගන්න පුළුවන් ඒ නිසා ඕනෑකම හදා ගන්න ඕන ඒ නිසා භගුණය මම කරුණාව උපදවන්න ඕන අනික මේ දුකින් ඉවත් වෙලා දුක් නැත්තු වෙත්වා කියලා හිතන්න ඕන. ඒ වගේම මෙත්ත චිත්තෝ ඒතන ඒ සියලු ඒ සත්‍යෝ සතක්තෝ විත්වා කියලා හිතන්න ඕන. මක් නිසාද එහෙම කරුණාව ඉපදෙන්නේ නැත්නම් අද්දේශය ඇති වෙනවා. දේශය ඇතිවීමෙන් මොකද වෙන පාඩුව මේ ධර්ම ගුරු වලින් ගැටීම් හැදි වෙනවා. මරණය මරණයටපත් කරනවා. සැප සම්පත් නැති කරන අදහස් උපදිනවා. අනුත් අලාභ කරනවා. නින්දා කරනවා වැරදි කියා පාන මේ කාරණා අය අකුසල් අය සිද්ධ වෙනවා ද්වේෂය නිසා විපාක වශයෙන් මොකද වෙන්නේ මරණාසන්න මොහොතේදී සිහිනුවන නැති වෙනවා තමන් කළ කුසල මතක් කරගන්න බැරි වෙනවා සිහිමුලා වෙනවා මරණයෙන් පස්සේ ආකායේ උපදිනවා. මිනිස්සුත් උපදිනවා නම් ගරුබුහුමන් නොලබන, සැලකී නොලබන දුක් ඇති තැනක උපදිනවා. අවලස්සන කෙනෙක් වෙලා උපදිනවා. ලෙඩෙක් වෙනවා, දිලිඳු කෙනෙක් වෙනවා. මේ අන්දමට අල්පායුෂ කෙනෙක් වෙනවා අදුආයුෂින් මැරෙන කෙනෙක් වෙනවා ආනර කරුණාවෙන් තොර වෙලා ද්වේෂය උපදවලා ඉදු කරගන්න පාර ධර්ම හය නිසා මේ ආදීනාහක් ලැබෙනවා නමුත් කරුණාව ඇති කරගත්තොත් ඒ පුජ්‍යලයාට ධර්ම ගුරු වලින් අන්ත ගැනීම සිද්ධ වෙන්නේ නැහැ ද්වේෂය යටපත් වෙලා කරුණාව ඇති වෙනකොට අනුන් මරණය එක්කපත් කරන්නේ නැහැ. අන්ගේ සැප සම්පත් නැති කරන්නේ නැහැ. අන්ත අලාභ කරන්නේ නැහැ. අන්ත නිඳා කරන්නේ නැහැ. අන්ත වැරදි කියා පෑම් සිද්ධ වෙන්නේ. අර කරුණාව තියෙනකොට ඒක ආනිසංස වශයෙන් හතක් ලැබෙනවා. මරණාසන්න මොහොතේ සීනුව නැති වෙලා සමන්තලකින් මතක් කරගන්න පුළුවන් වෙනවා. මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා ගරු බුහුමන් ලබන මිනිසත් පවුල් මිනිසත් බව ලබනවා හොඳ තැනක උපදිනවා ලස්සන කෙනෙක් වෙනවා යමක් තමක් ඇති කෙනෙක් වෙනවා නිරෝධී කෙනෙක් වෙනවා මේ ගුරු කරත්තපදේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා අර කරුණාව නිසා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මේ කාරණේ මම මේ කරුණය මම කරුණාව මම ඇති කරගන්න ඕනේ. අන්ත සැපදෙන හිත මම ඇති කරගන්න ඕනේ කියලා එහෙම හිතන්න ඕනේ. දැන් මෙතන මේ ප්‍රකාශ කළේ දේශයෙන් යුක්තව ඇති වෙන හිත සම්බන්ධවයි. යම් කිසි කෙනෙක් දේශේ යුක්තං අනුපාදකම් කියමන අනුන්ගේ වැරදි කියාපෑම අනුන්ට හින්දා කිරීම දේශයෙන් අනුන්ට අලාභ කිරීම දඬු මුදු වලින් ගැසීම් ආදී මේවා දේශ මූලිකව සිද්ධ වෙනේවා නමුත් මෙතන මේ කියාපු පව් හයෙන් මේ ලෝභ මූලිකව අපුලිය අපුලේ සිද්ධ වෙනවා උච්චතරව බුදුරජාණන් වහන්සේගේ කාලේ පිටිකඩාරී කෙනෙක් මේ කුජුස්තරා මේ කුජු වෙලා ඉන්නේ 16ක් වෙලා කුසානාවති ඇතුලේ පිළිසක 16ක් වෙලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් වික්කුන් වහන්සේ ඇතුළා ස්වාමීන් මේ කුජුස්තරා කුදුනේ මොකද? ඉතිකට ධර්මයේ දැනගත්තේ මොන කාරණයෙන්ද කියලා මේ ප්‍රශ්නේ ඇහුවා. සෝවාන්ුනේ මොකමන කාරණයෙන්ද? එතෙන්දී උන්වහන්සේ පිළිතුරු දුන්නා කුදු වෙන්න හේතුව මේ මේ ඉස්සර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය දෙනවා මේ ගෙදර. මේක පසේ බුදුරජාණන් වහන්සේ නම කුදු ස්වභාවයෙන් වඳින්නේ. ඉතින් මේ පින්වතිය කම්බිලියක් කරවාගෙන සතරන් ඝාජනයක් අතින් අරගෙන අපේ පසේ බුදුහාඳුරු වඩින්නේ මෙහෙමයි කියලා කුදු ගැහිලා විහිළු කළා. ඒක ද්වේෂයෙන් නෙවෙයි ලෝභයෙන්. එතකොට විනෝදයට යම් යම් දෙනා යනුභාගකම් කිව්වත් ආංගල කුසල් සිද්ධ වෙන ඒ විපාකේ ලැබෙන ඒ අකුසලයෙන් මහණෙනි මේ පින්වතිය කුදුුනේ. දාසියක් උනේ මොකද එක්තරා කුහසක් තැනක තමන් කැඩපත තියාගෙන තමන්ගේ ඇඟ සරසමින් ඉන්න වෙලාවේ රහත් භික්ෂුණියක් ඒ ගෙදරට ගිය වෙලාවේ තමන්ගේ පළඳනා පෙට්ටිය අර භික්ෂුණියට කීවා මට ගෙනත් දෙන්න කියලා ආනන්ද පිටුණිය කල්පනා කළා මං දැන් මේ පන්දනා පිටි අරන් ගිහිල්ලා නුඹ බයිර බැලගෙන අපාය උපදිනවා නිරේ උපදිනවා නමුත් දැන් අරන් ගිහිල්ලා දුන්නාම දාසියක් වෙනවා මේ දෙකෙන් දාසි වීම වරදක් නෑ කියලා පන්දනා පිටිය දුන්නා රහත් පිටුණින් වහන්සේගෙන් වැඩගත් අකුසලයෙන් මේ ආකාරයෙන් තාන් තමන් දාසියක් වුණා පසේ බුදුරජාණන් වහන්සේලා අට නමකට පින්දපාතේ දුන්නා පිළිබත්තාර බොහොම රස්නේ ඊළඟට උන්වහන්සේලා අතේ තියාගන්න බැරි හින්දා Tamange වළලු වටක් උන්වහන්සේලා අතේ තියාගන්න දුන්නා ඒ කුසල ශක්තියෙන් මහණෙනි මේ ත්‍රිපිටක ධර්මයේ දැනගන්න පුළුවන් ගුණේ දැන් එතකොට මේ කුද්ධුත්තරාවේ කතාවේ තේනවා විනෝදයට ප්‍රීතිය නමුත් අනුගමපාදුකම් කියන වදන පව පිළිනවා මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ දේශ මූලික අකුසලයක් සම්බන්ධවයි ඊළඟට උන්වහන්සේ වදාළනවා නදෝසාන්තව ඉතේ තරහ තියා නොගෙන මම කරුණාව ඇති කර ගන්න ඕනේ මම හිතේ තරහ තියා නොගෙන මම මෛත්‍රී උපදවන්න ඕන. ඒ තනත්තා දුකින් මිදේවා කියලාම ඒ ධනපු එක්කෙනාට දුකක් නොවේවා. ඒ ධනපු එක්කෙනාට සපක් වේවා කියලා හිතන්න ඕන. කාරණේ මොකද ඒක තමන්ගේ දිව්‍ය මනුෂ්‍ය නිවන් නිවන් කියන සබ ලබන්න හේතු වෙනවා. ඊළඟට පරිුණේ උඹට යම් කිසි කෙනෙක් දැන්නා උඹට යම් කිසි කෙනෙක් යහුවක් උඹ හිතන්න ඕනේ නැතිව මේ චිත්තං විපරිණතං භවිස්සති මං හිත වෙනස් කරගන්නේ නැහැ මේක අහගදාන කුණක් නැති වෙලා යන හිත ඕන දෙයක් කියාපුවා ඇහෙන්නේ හිතට හිත මම නෙවෙයි මගේ නෙවෙයි හිත මම නම් මගේ නම් නැති වෙලා යන්නේ මොකද මේ කය මම නම් මගේ නම් කුණ වෙලා යන්නේ අහගදාන්නේ මොකද මම නෙවෙයි පරලොවට ගෙනියන්න බෑ ඒ නිසා මේකට මම මම කිය කියලා ආසා කරන්නෙත් නෑ. අසවලා දැන්නා කියලා මං තරහ ගන්නෙත් නෑ. ආසාවෙන් තරහෙන් මං හිත වෙනස් කරගන්නේ නෑ. නක පාටිකං වාචං මිච්ඡාරිස්සාමි බනින්නෙත් නෑ හිතාන කම්පීත විහෙරිස්සාමි ඒ දැනත් එක්කෙනා දුකින් මිදේවා කියලා මං කරුණා උපදවනවා ඒ දැනත් එක්කෙනාට සපත් වේවා කියලා මං මෛත්‍රී උපදවනවා කියලා කන්න හිතන්න ඕනේ නමුත් ප්‍රඥා දුරුමේ අවවාදේ පිළිගත්තේ නෑ එතන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම මුල් කාලේ මේ බඩගිනි කෙනෙක් බත් බලාපොරොත්තු වෙන්නවා වාගේ වක්‍රති භාකයෙන් වතුර බලාපොරොත්තු වෙන්නා වාගේ මේ උණුසුම සීතල කෙනෙක් උණුසුම බලාපොරොත්තු වෙන්නවා වගේ මන් ළඟ පේනවා. ආහා මම වැඩි යමක් කියන්නේ මේක කරපල්ලා මේ දේ කරන්න එපා කියලා මම කියනවා. ඒ කිව්වාමියත්ව පිළිගන්න කොයි වගේද? හොඳට සීතල අස්වැයන් ගන්නපු වාස්ව කරත්තේ මේ හොඳ අස්වැයන් අර නත්තල එක්ක නාගේ අදහසන් දෙමින් යන්න ඕනේ තන දෙමින් යනවා. අයියෙන් යන්න හොඳ තන්දි හයියෙන් යනවා. හැරෙන්න ඕන තන්දි හැරෙනවා. අන්තේ කෙලිටි කරන්න දෙයක් නැහැ. ඒ වාගේ අර කීකරු අස්වැයන් බඳපු අස්ව කරත්තේ වාගේ ඒ කාලේ මන් දෙන අවවාද පිළිඅරගෙන හොඳට හිටියා. මහණෙනි මං බලාත්තා උපමාවක් දේශනා කරන මහණෙනි යම් කිසි තල්වත්තක මේ තල් කියන්නේ අපේ ලංකාවේ තියෙන තල් නෙමෙයි දඹදිව තියෙන බොහොම සුවඳ තියෙන තල් තියෙන මල් වර්ගයක් ඒවා සම්බන්ධවයි මේ කියන්නේ මහණෙනි යම් කිසි කෙනෙක් තල්වත්ත දිනු කරගන්න අදහස ඇති කෙනෙක් අර දිවි ගෝඨාස් කරනවා ලාටු බහින් අතු කපා දානවා එතිලා කියන වැර කපා දානවා ඒ මේ මේ ගස් සුද්ධ කරනවා අන් සාතු සප්පායම් කරනවා ඒ වාගේ මහණෙනි උඹලාගේ ಗುಣ දිනුවට බාධක අකුසල ධර්ම මේවා කියලා අකුසලම් පදහත කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත මහණෙනි ආ මේවා පව් කියලා උඹලා තේරුම් ගන්න ඕනේ. මේවා අකුසල් කියලා තේරුම් ගන්න ඕනේ. මේ මේවා පින් කියලා තේරුම් ගන්න ඕනේ. හොඳ නරක දෙක තේරුම් ගන්න ඕනේ. වස විස තේරුම් ගන්නවා වගේ. මේවා වස විස මේවා ආහාර වර්ග දෙක වෙන් කරලා තේරුම් ගන්නවා වගේ. මේවා පව් දුක් පිණිස පවතිනවා. මේවා පින් සැප පිණිස පවතිනවා කියලා උඹලා තේරුම් අරගෙන අර සල්වත්තේ මේ සල්වත්තේ සල්ගස්වල දියුණුවට බාධක දේවල් දුරු කරලා සල්ගස් ගැනීමට උපකාර වෙන සාතු සප්පායම් කරන්නා වාගේ එතකොට සල්ගස් දියුණුව දියුණු වෙන්නා වගේ උබලාගේ ಗುಣ දියුණුවට බාධක වෙන පාප ධර්ම මේවා කියලා තේරුම් අරන් අස්කරපල්ලා උබලාගේ ಗುಣ දියුණුවට හේතු වන කුසල ධර්ම මේවා කියලා ඒ පින් කරපල්ලා ආවාද කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මහනි මං උබලාට පෙර සිද්ධ වෙච්ච තොරතුරක් කියමි මේ සරත් නුවර හිටියා වේදේ වේදේ නැතිනේ මේවා විදේශ රට දැතියෙන්නේ දුක් නිසා වේදිකාව කියලා කියන. මේ වේදිකා කුලදුව සරත් නුවර කෙනෙකුට විවාහ කර දුන්නා. මේ වේදිකා බොහොම ගුණවන්ත කෙනෙක් තරපවස නැ බොහොම මෛත්‍රී සාගතව කතා කරන බොහොම ඉවසන කෙනෙක් ඇති දතේ ප්‍රසිද්ධ වුණා. මේ වේදිකාවට හිටියා කාලි කියන දාතියක්. මේ දාති කල්පනා කළ අත්ත වශයෙන් මේ වේදිකාවගේ ගුණ නිසා සතේ ප්‍රසිද්ධ වුණාද නැත්නම් මගේ හොඳකම නිසා වේදිකා ගුණවන්තයක් වශයෙන් ප්‍රසිද්ධ වුණාද මොකද මේ කායි කියන ධාති බොහොම හොඳට වැඩ කරනවා පාන්දරින් නැගිටිනවා කිරිදොලිනවා අතුපතු ගන්නවා ආහාර පාන වියනවා ඔක්කොම කිසි අහවල් දේ අමුතෙන් කියන්න ඕනේ නැහැ හැම දෙයක්ම කරනවා ඉතින් මේ කාලේ ධාතිත හිතුණා මේක ඉන්න ගන්න ඕනේ කියලා දවසක් එළි වෙනකම් නිදාගත්තා. මේ දේකව ඇහුවා මොකද කාලේ එළි වෙනකම් නිදාගත්තේ අසනීපයක්ද? නෑ අසනීපයක් නෑ. සාලා ගන්නවා විතරයි. ඉතින් කල්පනා කළා මේ වේදහිතාව ඇත්ත වශයෙන් මෛත්‍රී සහගත කරුණාවන්තියක් නෙමෙයි. මගේ හොඳ කම නිසා කරුණාවන්තියක් වශයෙන් ලැබී ප්‍රසිද්ධ වුණා. දෙවෙනි දවසේ තවත් බැඳිලා හඳාගත්තා. එදා පරස වචනයෙන් දැන්නම් පාරිදාසී කල්පනා කළා මේ බේදේකාවට තරහ එනවා. එහෙම කරුණා මෛත්‍රිය ඇති කෙනෙක් නෙමෙයි. තවත් බලන්න තුන්වෙනි දවසේ තවත් වැඩි පුරනදාගත්තා. තුන්වෙනි දවසේ දොර අමුලෙන් වළුවට ගහවුවා. උන්වත්වා ඉතින් මේ මහණෙනි යම් කිසි කෙනෙකුට අප්‍රිය අමනාප දෙයක් ලැබෙන්න ඉස්තර වෙලා සෝවාන් වෙලා වාගේ කෙනෙක් ඉන්න පුළුවනි. නමුත් ඒක ගුණේ නෙමෙයි. තමන්ට අප්‍රිය අමනාප දෙයක් ලැබිලා තමන් සෝරත නිවාත උපසාන්ත සෝරත කියන්නේ නපුරු වෙන්නේ නැහැ. තමන්ද යම් කිසි අප්‍රිය අමනාප දෙයක් ලැබුණ හැටි තමන් නපුරු වචන කතා කරන්නේ නැහැ. බලන්නේ නැහැ නපුරු වෙන්නේ නපුරු අන්දම සාලා බලන්නේ නැහැ නපුරු අන්දමට ක්‍රියා කරන්නේ නැහැ සුරාගින් ගබනවා නම් පලනවා නම් මමන් බොහොම කුලක් වෙලා ඉන්නවා නම් තමන් බොහොම උදව් වෙලා හිත මානෙන් පල වෙලා ඉන්නවා නම් ඒක ගුණේ නෙවෙයි මහණෙනි අපි අමනාප දෙයක් ලැබුණා නම් තමන් හිතන්නේ නැහැ මේක මම මේ මම තරහ ගන්නවට නැහැ නපුරු වචන මං කියන්න හොඳ නැහැ මේ තරහ කරා ආපු බාවක් අඟවන්නේ නැතුව මං හිතේම නිවා ගන්න ඕනේ. යම් යම් අනුපාදිකම් නැතුව සියල්ලම සම්පූර්ණ වෙලා කෙනෙක් හොඳින් ඉන්නේ එක ගුණේ නෙමෙයි. අනුපාදුව ලැබුණා මේ ධම්මං සං ධම්මං යේව සක්කරන්තෝ ගරුකරන්තෝ ධම්මං අපචාය මානෝ සුවචා භවිස්සාමි. තමන්ද යම් කිසි අනුපාදිකක් ලැබුණා තමන් කල්පනා කරන්න ඕන මං ගුණේ මේක ගරු කරන්න ඕන. මේ තරහා ගැනීම ගුණයක් නෙවෙයි. ඉවසීම ගුණයක්. මම ඒක ඇති කරගන්න ඕන. ඉතින් මහනි මං තවත් නුඹලාට දේශනා කරනවා මේ කාරණය. කාලේනවා අකාලේනවා භූතේනවා අභූතේනවා සංවේනවා අමසේනවා අත්ථ සංහිතේනවා අනත්ථ සංහිතේනවා මෙත්ත චිත්තා වර්ගෝසන්තරා මානවීය ලෝකේ විශාල ලෝකයක් අනේ ඉන්නා නෙමෙයි. ඉතින් ඒ නිසා සමහර කෙනෙක් දොස් කියන්න පුළුවන් නිසුදුසු තැනදී මෙතනදී මේ වරද මෙයාගේ වරද කියන්න හොඳ නෑ. එහෙම හිතන්නේ නෑ. මෙතන නිසුදුසු පිරිසක් ඉන්නවා. එයාට විරුද්ධ පිරිසක් ඉන්නවා. මෙතනදී කීවොත් එයා විපත්තියක් වෙන්න පුළුවන්. එහෙම දුරදිග නොබලා යම් කෙනෙක් අදේලාවේ උපත දොස් කියවත් යම් කෙනෙකුට දොස් කියවත් සුදුසු වෙලාව බලලා සුදුසු තැන බලලා ගොස්තිවක් ඒ වගේම නන්දියේ මල්ලියේ අනාදී වශයෙන් හොඳ මුදුමෙලෙක් වචනේ ගොස්තිවක් මේ අනේ බුල යනාදී වශයෙන් කියලා ගොස්තිවක් මේ වැඩක නැති වචන වලින් දොස් කීවා දෙලෝ ජීවුනට හේතු වෙන වචන වලින් දොස් කීවා මෛත්‍රියෙන් දොස් කීවා තරහින් දොස් කීවා උඹලා මොකද හිතන්නේ නැතිවනෝ චිත්තං කරනකම් භවිෂ වෙනස් කරති. අපේ හිත අපි වෙනස් කරගන්නේ නැහැ. තරන්නට වෙනස් කරගන්න ඒ කපට විශාල පාඩුවක් වටිනා වස්ත්‍රයක් මනකොටක දාලා පෑගුවා වාගේ කාටද පාඩු තමන්ට වටිනා දෙද්දක් ඉරුවා වාගේ කාටද පාඩු තමන්ට ඒ නිසා මම හිත වෙනස් කරගන්න මට ඒක පාඩුවක් මම තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ ආසාවෙන් හිත වෙනස් කරගන්නේ මම බනින්නෙත් නැහැ මම ඒ තනත්තාගේ දුක් එයා ඒ තනත්තාගේ දුක නැති වේවා ඒ තනත්තා දුකින් මිදේවා, තරදයෙන් මිදේවා. එහෙම මං හිතන්න ඕන. එතකොට කරුණාව මතුවෙනවා. ඒ තැනත්තා සපතක්ම වේවා කියලා හිතන්න ඕන. මහණෙනි, ඒ බැනපු පුජ්‍යලයාට මෛත්‍රියවලා මෛත්‍රියට අතුල් කරලා සමන් සැනසෙන්න ඕන. ඒ තැනත්තා මෛත්‍රියට ගන්න ඕන. එයා බැනපු වචන මතක් කර කර තරහ ගන්න එපා. ඒක නිසා පාඩුවක් කෙනෙක් දීටි කරපු ගෙදර ඇතුළට අරගෙන Taman නාමයේ වහගෙන තරහ ගන්නවා. එක සමංග පාඩුවක්. ඒ නිසා මම තරහා ගන්නෙත් නෑ. මම ආකාරයෙන් හිත වෙනස් කරගන්නෙත් නෑ. මම බලින්නෙත් නෑ. එයාට යහපතක් වේවා. එයා දුකින් මිදේවා. කියන සත්‍යයවද දුක් නැත්තෝ වෙත්වා. කියන සත්‍යයව සැපයත්තෝ වෙත්වා කියා මහන්නේ එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. මගේ సంతානේ අදෝස චෛතසිකේ මෛත්‍රී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මගේ හිතේ තියෙනවා දිව්‍යංග වෙලා උපදවන, බ්‍රහ්මයන් වෙලා උපදවන, මිනිස්යන් වෙලා උපදවන නිවන් දකින්න පුළුවන් ගුණ 25ක් බුදුරජාණන් වහන්සේ වදාළා. කුසල චෛතසික 25ක් තියෙනවා. දුක් උපදවන කායික අකුසල 14ක් තියෙන. ඒ දෙකතොල් පොදු 13ක් තියෙනවා. මේ 52 ධර්ම කායික අපට බුදු පියාණන් වහන්සේ විස්තර කරලා දේශනා කළා. ඒ නිසා දැන් මට හොඳ වෙලාව. මට දැන් වටිනා වෙලාවක්. යම් කිසි කෙනෙක් කියනවා බලලෙකුට මේ පොහොසත් ගෙදර කෙනෙක් කියනවා යම් ළමයෙකුට අඳගහලා මේ බලලා මේ කුණුවල තාතයි මරන් දෙපා නැවැත්ත තැනකින් මීකුණා ගෙනාවරෙන් මේ ළමයා දැක්කා පල්වන් දාලා ඉන්න මීකුණා එතකොට දැන් මේ මීකුණ දැකපු ගමන් බොහොම සතුටක් උපදින ඒ සතුටක් උපන්නේ අර මේ සල්ලි බල රුපියල් 25 ගන්න පුළුවන් ඒ වාගේ ආහාර මේ මීකුණ ගඳ ගන්නවා නමුත් ඒ ගඳ ගණන් ගන්න ඒ වාගේ Tamanda තරහක් වෙන දෙයක් ලැබිච්ච හැටි Taman සතුට වෙනවා මට දෙව් මිනිස් නිවන් සැප ලබන්න සාන්ති පාරමී කුසලතා පුදා ගන්න මොහොතක් ගැන ලැබුණා. තරහයන අරමුණක් නැත්නම් අන්තිමාරමිකා පුරන්නද ඉවතනවා කියන්නේ තරහක් වෙන කරුණකදී තරහම ගෙනෙන්නේමයි ඒ නිසා දැන් මට නිවන් දකින් දස පාරමිතා ශ්‍රී පාරමිතා තුනක් පුරන්න වෙලා ලැබුණා. ඒ තනත්තා සපකක් වේවා. ඒ තනත්තාට කලේ උපකාරයක් Taman හිතන්නේ ඒ මට උපකාරයක් කලේ තනත්තා සපකක්ම වේවා ආ මෛත්‍රී පාරමිතා පිළිනවා. මං තරහ නොගෙන ඉවසමින් මං ශාන්ති පාරමිතා පුරමි. හිත එක විදියකට මං තියාගන්න උපේක්ෂා පාරමිතා පුරමි. ආන් පාරමිතා තුනක් එයාට පුරා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය අනුදැමත අනුපුරුදු කරන්න ඕනේ, ಗುಣ පුරුදු කරන්න ඕනේ. අපමහා බෝසතාණන් වහන්සේ අතපය කපන වෙලාවේ උන්වහන්සේ බොහොම තරහගත්තේ නැහැ. උන්වහන්සේ මෛත්‍රිය ඇති කළා. මේ යෝ මේ හත්තේක පාදේක පන්නනාසංක ඡේදයේ ඉරං ජීවතු සෝ රාජා නහි කුජ්ජන්ති මා විස යන්නේ උන්වහන්සේ වදාළේ යමෙක් මගේ අත්පා චක්කවීද ඒ රජුන් ගැන පදකයාගෙන මගේ කිසි තරහක් නැහැ කියලා සේනාපතියව ප්‍රකාශ කළා. ඒ මොකද පුරුදු කරපු නිසා මේ සංසාරයේ ධර්මයේ පුරුදු කරපු නිසා ආනර විලාය ගන්න පුළුවන් වුණා. දැන් අපිට ලෞතුරා බුද්ධ ශාසනයක් ලැබුණා. අපි දැන් පුරුදු කරන්න ඕනේ. දහ පාරමිතා පුරන්න ඕනේ. නිවන් දකින්න පාරමිතා නපුරා නිවන් දකින්න බෑ. ඉතින් අපි මේ අවස්ථාවේදී සතුටක් උපදවනවා. අර විදිහට මේ තරහක් වෙන අරමුණේ මේ තනක්කාට මට උපකාරයක් කළේ වරදක් කළා නෙවෙයි කියලා තමන් හිතන්න පුරුදු වෙනවා. ඒ නිසා මට මේ පාරමිතා ගොඩාක් ගාගන්න උපකාරයක් කළා මං තරහ දුරු කරමින් ඉවසමින් මං ශාන්ති පාරමිතා පුරමි ඒ තනත්තාට හොඳක් කැපක් වේවා කියා මං මෛත්‍රී පාරමිතා පුරමි හිත වෙනසකට පාත්තර නොගෙන මං උපේක්ෂා පාරමිතා පුරමි ආගේ විදියට මේක පුරුදු කරන්න ඕන ඉතින් එහෙම කලක් පුරුදු කලයින් පස්සේ ආනර මහ පොළොව පොළොවක් නොවන අන්දමට පොළොව නැති කරන්න දරුවා වාගේ පොළොව වෙනස් කරන්න දරුවා වාගේ මහණනි මෛත්‍රියෙන් ඔබලා හිත තියාගන්න ඕනේ. මේ ඒ කොහොමද තියාගන්නේ? නැතිව මේ චිත්තං විසුද්ධනති මං හිත වෙනසකටපත් කරගන්නේ නැහැ. අනින්නෙත් නැහැ. ඒ දැනත් එක්කෙනාට හොදක්කපත් වේවා කියලා මං මෛත්‍රිය පුරුදු කරනවා. ඒක නැත්තා දුකින් මිදේවා කියලා මං හිතනවා. ඒ ආකාරයෙන් මහණිමලා කල්පනා කරන්න ඕනේ. එතකොට මේ කන්නාවෙන් හිත දියුණු කරගන්න ඕනේ. මහනි මං කල්පමා කුමලාට දේශනා කරන යම් කිසි කෙනෙක් කුළු එළියක් අරගෙන එනවා ගංගානම් ගමරුණු කරන්න කියලා කොල්ලත්තක් බඳලා පත්තු කරගෙන ඇවිල්ලා ගංගානම් ගමරුණු කරන්න කියලා පත්තු කරපු කොල්ලත්ත උබනවා අර ගංගානම් ගමේ මහනි ගංගානම් ගම උණු කරන්න පුළුවන්ද යොදුන් 500ක් ඇති ගංගා නම් ගඟ ස්වාමීන් උණු කරන්න බෑ ජලන විශාල දිය දහරක් ඇති ගංගා නම් ගඟ උණු කරන්න බෑ මානි මම උඹලාට ප්‍රමාණක් මේ දේශනා කළේ මේ ගංගා නම් ගඟ උණු කරන්න බැරුවා ආගේ මම මගේ හිත මං තියා ගන්න ඕනේ කියලා උඹලා හිතන්න ඕනේ අර මේ මුළු එළිය වාගේ තමයි අර මේ බන් බලින වචන එතකොට මුළු එළිය අරන් ඉන්නේ කියලා රාගේ තමයි බලින්නේ කියලා අර මුළු එළියෙන් ගංගානම් ගඟේ වතුරට උබාපුවාම නිමිලා නම් ඒකට වතුර උන් වෙන්නේ ඒ වාගේ ගංගානම් ගම වාහිත මන් තියාගන්න ඕනේ කොහොමද ඒක තියාගන්නේ තමන් පුරුදු කරන්න ඕනේ මට කෙනෙක් දන්නත් මම හිත වෙනස් කරගන්නේ නැහැ ආසාවෙන් මම කියලා මේ කුණ ගැන ආසාවෙන් මට ගන්න කියලා කියලා හිතන්නේ නැහැ. මේ තුනකටයි යන්නේ. මෙතන මම ඉන්නේ හිතයි තුනයි විතරයි කියලා හිතයි තුනයි දෙක පමණයි තියෙන්නේ. මම කියන ආකාරයෙන් හිත වෙනස් කරගන්නේ නැහැ. අසවලා ගන්නා කියලා තරහින් කෝපෙන් හිත වෙනස් කරගන්නේ නැහැ. මම එයාට බනින්න යන්නේ නැහැ. ඒ තනත්තාට සපතක්ම දේවා. ඒ තනත්තා දුකින් මිදේවා. මුළු ලෝකාසේ කරන සියලු සත්‍යෝ සපයත් වූ විත්ත මහන් මෙහෙම හිතන්න පුරුදු වෙන්න වෙන්න ඕනේ. ඉතින් මේ ධර්මයේ කලක් හොඳට දිනු වෙලා පුරුදු වුණායින් පස්සේ තමන්ගේ ආන්නර මේ බුදුහෙලියෙන් ගල් ගන්න ගල් උණු කරන්න දැන්නා ආවේ හිතේ තරහක් උපදවා ගන්නකො තමයි ඉන්න පුළුවන් වෙනවා. කොයි තරම් තපද්ද මහණෙනියේක මේ තරහ ආපුවාම තමන්ද මෙලෝ පරලෝ නොපෙනී යනවා. ඉන්පව් නොපෙනී යනවා. මේ මේ නිකිල් කලෙත් නොකලෙත් නොපෙනී ගිහින් මේ කාකාර පාප ධර්ම රැස් වෙනවා. නමුත් මේ තරහ දුරු වීමෙන් ඉවසීමෙන් ඒ කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. අන දේවදත්ත අන මහ නිරේ මහ දුක් විඳින්නේ මේ කෝපයේ මුල් කරගෙනයි. ඉතින් ඒ විදිහට নানা ප්‍රකාර දුක් নানা ප්‍රකාර පෞසිත වෙන්නේ සත්‍ය අතරින් මේ කෝපයේ නිසායි. ඉතින් Taman හිතන්න ඕනේ මම තරහ ගන්නෙ නෑ. මං ආසාවෙන් හිත වෙනස් කරගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තුපාදම්පිකෝ චුන්ද බහූපකාරං වදාන කුසලේසු ධම්මේසු කුන්දය හොඳ හිතක් උපදවා ගැනීම මාත්‍රයක් බොහෝ උපකාර පිණිස පවතිනවා කියලා මම උඹලා දේශනා කරනවා. එතකොට ඒ කොහොමද මේ පරේ කෝදන බනිස්සන්ති මයනේ තක්කෝදන බනිස්සානාති තං පාදේ තබ්බන් මේ ලෝකයා තරහ ගන්නෝයේ අපි තරහ නොගෙන වාසය කරමුයි කියා හිතෙන්න ඕන. ඒ වාගේ මේ ධර්මයේ පුරුදු කරන්න ඕන. මෙනෙහි කරන්න ඕන. ඒ ධර්මයේ පුරුදු කරන සත්පුරුෂයා ධර්මයේ ධාර්මික පුජ්‍යලයක් වෙනවා. ගුණවන්තයෙක් වෙනවා. අනුර දුර වේලා යනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝ බලනපතේ ගුණවන්තයා බුදු ඇහැට පේනවා. පසේ බුදු ඇහැට පේනවා. රහත් ඇසට පේනවා. තමන් ළඟට පැමිණෙනවා. තමන්ගේ සිව්පසේ බුදුහන්සේලා ලබා ගන්නා උන්වහන්සේලා ධර්ම දේශනා කරන පින් ඇති කෙනෙක් වුණොත් අනියන් මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමා මහ නිවාන ධාතුවක් එම ධර්මානුශාසනාව පාස්වාවදාන දේශකයන් අමනිසේ මාර්ග ගණයාය විහාර වාසීව බැලසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මා හෝ සුමේධ ස්වාමීන් වහන්සේ